තෙරුවන් සරණයි. භාවනා කරද්දී ඇතිවන ගැටලු වලට පිළිතුරු වශයෙන් අපි වීඩියෝ පෙළක් අරගෙන එනවා. මේ එහි තුන්වෙනි වීඩියෝ එක. අපි මීට කලින් වීඩියෝ දෙකක් ඒක සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අදත් භාවනා කරද්දී ඇතිවෙන සාමාන්‍යයෙන් පොදුවේ යෝගීන්ට ඇතිවෙන ගැටලු තමයි අපි සාකච්ඡා කරන්නේ. යම්කිසි විසඳුමක් ලැබේ කියලා හිතලා. ඉතින් අද අපි කතා කරනවා පළවෙනියටම ගොඩාක් අය මේ නිතරම චෝදනා කරන තත්වයක්. ඒ තමයි අනේ හිත එකඟ කරගන්න බෑනේ. හිත එකඟ කරගන්න බෑනේ. හිත එක අරමුණක තියාගන්න බෑනේ කියන එක. මේක තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මිනිස්සු ඇත්තටම මේ හිත එකඟ කරනවා කියන්නේ මොකක්ද? විපස්සනාවකින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? විපස්සනාවක් නැතත් සමත භාවනාවක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව හරි බොළඳ විදිහට තමයි මේ මැසිවිලි නගන්නේ මේ සම්බන්ධයෙන්. ඔබ චුට්ටක් හිතන්න අපි සංසාරේ එන්න පටන් ගත්තේ කවද්ද කියන්න අපි දන්නේ නැහැ. මේ ජීවිතේත් අපිට තේරෙන දවසේ ඉඳලා මේ වෙනකන් සසරත් අපි මේ ඔළුවට දාගෙන තියෙන කුණු කන්දල් ටික කොච්චරද කියලා බලන්න. මේ මනසේ ස්වභාවයක් තියෙනවා එක අරමුණක රස විඳින්නේ පොඩි වෙලාවයි ඊට පස්සේ තව අරමුණක් එයාට ඕනේ. ඒ නිසා තමයි හිත නිතරම අරමුණෙන් අරමුණට පැනපැන යන්නේ. ඔබ වෙන එකක් තියා ඔබේ හදවතට තට්ටු කරලා අහන්න ඔබට ෆෝන් කෝල් එකක් ගන්නෙ නැතුව ෆෝන් එක හරහා සම්බන්ධයක් පවත්වන්නේ නැතුව හුදකලා වෙලා පැයක් දෙකක් ඉන්න පුළුවන්ද කියලා කිසිම වැඩක් නැතුව නිකන් ඉන්න පුළුවන්ද බලන්න. බෑනේ. නිකන් ඉන්නකොට ගොඩාක් වෙලාවට අපි මේ කිසිම දෙයකට සම්බන්ධ නොවි ඉන්නකොට ඔළුවට දාගන්න සංඥා ටික එක එක සංස්කාර ටික විපල්ලාස ටික අඩුයි. ඉතින් ඔබට මේ නිකන් ඉන්න බැරුව නිකන් ඉන්න අවස්ථාවක් ආවත් ඔබ මේක කලබලයක් කරගන්න මොනවා හරි කුණු කන්දල් ටිකක් දාගන්න දුවන පුරුද්දක් තියෙන ඔබ ඔබ කියනවා විනාඩි 5ක් 10ක් භාවනා කරන්න ඉඳගත්තාම හිත එකඟ වෙන්නේ කියලා. කොයිතරම් ලොකු විහිළුවක්ද කියලා තේරෙනවද? ලෝකෙම තියෙන කුණු ටික කන්න ඕනේ. ෆෝන් හරහා, සෝෂල් මීඩියා හරහා, නිවුස් පේපර්ස් හරහා, ටීවී හරහා, රේඩියෝ හරහා දාගන්න තියෙන ඔක්කොම කුණු කන්දල් ටික දවසේම දාගන්නවා. විනාඩි 5ක් 10ක් නිකන් ඉන්න හම්බුනාම ඉන්න බෑ හොයාගෙන ගිහිල්ලා කනවා. ඊට පස්සේ මේ කොහෙන් හරි අහුවෙලා භාවනා කරන්න ඕනි භාවනා කරන්න ඕනි කියලා සිතවිල්ලක් අරගෙන විනාඩි 10ක් 15ක් ඉඳගෙන කියනවා හිත එකඟ වෙන්නේ කියලා. කතා කරලා වැඩක්ම නැහැ ඉතින්. ඒ ඒ ඒ තර්කය ගැන මොකද මේ හරිම ලද බොළඳ මානසිකත තියෙන. හිතන්න එපා මේ ඔයගොල්ලෝ මේ ලෞකික ලෝකේ සුපර් මාකට් එකකට ගිහලා සල්ලි දීලා බඩුවක් ගන්නවා වගේ හරි සිම්පල් දෙයක් කියලා මේක. එහෙම වෙන්නේ නැහැ. මේ හිත එකඟ කරගන්න බැරි වෙන්න හේතු රාශියක් තියෙනවා. ඔබ ඒ කිසිම හේතුවකට උත්තර දෙන්නේ නැතුව හිත එකඟ කරගන්න කෑ ගහනවා. කවදාව වෙන්නේ නැති දෙයක්. ඒ නිසා මුලින්ම මතක තියාගන්න ඔබ එක දිගට භාවනා පුහුණුවකට බැහැපු කෙනෙක් නම් ඔබට ඕනේ නම් එක දිගට මේ අධ්‍යාත්මය දියුණු කරන්න මන් නිතරම කලිනුත් කියනවා වගේ මේක අවාරයට පොල් වැටෙනවා වගේ කරලා මේක කරන්න බෑ මේක දිනපතා නිතිපතා අත නැහැර සතත අභ්‍යාසයෙන් කරන්න ඕනි දෙයක්. ඉතින් එහෙම කරන කීප දෙනෙක් ඉන්න මම ඒ අයටයි මේ කතා කරන්නේ. ගොඩක් අය මේක කරන්නේ නැහැ කියන මම දන්නවා. ඉතින් කරන අයට මේ කියන්නේ හිත විසිරෙනවා නම් ඔබ මතක තියාගන්න ඔබ භාවනා කරන්න පටන් ගන්න කාලෙදී ඔබ ගෙදර ඉඳන් දිනපතා භාවනා කරනවා නම් ඒත් ඔබට මේ දේවල් කරන්න සිද්ධ වෙනවා. වහාම ඔබේ ඔළුවට කුණු දාගන්න දොරවල් ටික වහන්න ඕනේ. ගොඩක් වෙලාවට චිත්‍රපටි බලන එක. අද තාක්ෂණයේ දියුණුවනේ. උප දවසට දෙක තුන තමයි මිනිස්සු සමාජයට ෆිල්ම්ස් බලන ඇත්තේ, මූවිස් බලන ඇත්තේ. ඒවා බලන එක, ටෙලිනාට්‍ය බලන එක. ඊට පස්සේ මනසට ලොකු ඉෆෙක්ට් එකක් එන මනසට ලොකු බලපෑමක් කරන නව කතා කෙටි කතා ආදිය කියවන ඒ වගේ පොත්පත් කියවන එක. ඒ වගේම ඔබ මේ කරගෙන යන දක්ෂ විපස්සනා ගුරුවරු නිතරම අවවාද කරන දෙයක් තමයි විපස්සනා යෝගියාට විපස්සනා භාවනාව කරනවා නම් නිතිපතා පුහුණුවේ යෙදෙනවා නම් ඒ කරගෙන යන භාවනාවට අදාළ පොතපතක් හෝ දේශනාවක් හැරෙන්න වෙන කිසිම බණක් අහන්නත් එපා වෙන කිසිම පොතක් කියවන්නත් එපා කියනවා. මිනිස්සු හිතනවා ඇයි එහෙම කියන්නේ? ඒක පිනක් නේ. පිනක් තමයි. ඔබට තේරෙන්නේ නැහැ නිවන කියන්නේ පිනත් අතහැරන තැනක් කියලා. ඔබ ඔය ඔළුවේ තියාගෙන ඉන්න කෑ ගහන දිව්‍ය ලෝකයන් දඟලන පිනත් අතාරින්න අතාරින්න තැනක් තමයි නිවන කියන්නේ. එතකොට ඔබට සිද්ධ වෙනවා විපස්සනා යෝගාවචරයක් විදිහට නිතිපතා භාවනා කරනවා නම් අනවශ්‍ය විතර්ක ඔළුවට එන ඔබ පිං කියලා හිතන කුසල් කියලා හිතන සියලු දේවලුත් අහන එක කියවන එක නවත්තන්න ඕනේ. ඒකෙන් වෙන්නේ ඔබ පරයන්කයට ගියාම සක්මනට ගියාම අර සිතුවිලි ටික අර විතර්ක ටික ඇවිල්ලා ඔබේ ඔළුව කාබාසිනියා කරනවා. ලොකු ගාල ගෝට්ටියක් ඔළුවේ ඇති වෙනවා. එතකොට කොහොමද ඔබ මනසක් ඒකාග්‍ර කරන්නේ? අනවශ්‍ය විතර්ක ඔලුවට දැම්මහම. ඒ නිසා හිතන්න එපා මේ ලේසියෙන් මේ හරි මේ පොඩි ටැබ්ලට් එකක් බීපු ගමන් ලෙඩක් සනීප වෙනවා වගේ බොත්තමක් ඔබපු ගමන් දෙයක් සිද්ධ වෙනවා වගේ හරි ෂණයකින් මේක කරන්න පුළුවන් දෙයක් කියලා. එහෙම බෑ. ඒකයි මම නිතර කියන්නේ මේකට පේ වෙන්න ඕනේ. මෙහෙම නොවුනොත් ඔය ගොඩාක් වෙලාවට විපස්සනා ගුරුවරු කියනවා මේක චෙක් කරගන්න ඔබට පොඩි ටෙස්ට් එකක් පොඩි දෙයක් කරන්න කියනවා. ඔබ පර්යංකයට යන්න විනාඩි 5කට කලින්. ඔබ පර්යංකයට ගිහිල්ලා ඉඳ ගන්න විනාඩි 5කට කලින් කවුරු හරි එක්ක එක විනාඩි 5ක් මොනවාම හරි කතා කරලා ගිහින් ඉඳ ගන්න කියනවා බලන්න ඔලුවට වෙන දේ. ඔබ ඉඳගෙන ඉන්න මුළු කාලය පුරාම පැයක් ඉඳගත්ොත් පැය භාගයක් අර විනාඩි 5ක් කතා කරපු කතන්දරය ගැන තමයි හිත හිතා ඉන්නේ. එච්චරටම මනසට මේක බලපානවා. එතකොට ඔබ හිතන්න ඔබ කොයිතරම් මේ හිත හදන්න යනවනම් අධ්‍යාත්මය දියුණු කරන්න යනවනම් නිවන් දකින්න ඕනනම් ඔබ කොයිතරම් ඔබව පරිස්සම් කරන්න ඕනිද පේවෙන්න ඕනිද කියලා දැන් තේරෙනවා ඇතිනේ. එහෙම නැතුව හිත එකඟ වෙන්නේ නැහැ හිත ඒක අරමුණක තියාගන්න බෑ කියලා කෑ ගහන්න එපා. මේක හරියටම දැනගන්න. ඒ නිසා මම නිතරම මතක් කරන්නේ ගුරුවරයෙක් තියාගන්නත් කියලා. ඒකට ගුරුවරයාට තේරෙනවා මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ. මේකට උපදෙස් දෙන්නේ කොහොමද කියලා. ඒ මේක අද ඉන්න එහෙම නෙමෙයි මේ මොඩර්න් වර්ල්ඩ් එකේ ඒගොල්ලෝ භාවනාවත් මොඩර්න් කියලා තමයි හිතන් එහෙම නැහැ. ලෝකේ සෝෂල් මීඩියා සයිට්ස් ඔක්කොම පීරලා පීරලා පීරලා ඇවිල්ලා විනාඩි 10කට ඉඳගෙන කියනවා හිත එකඟ වෙන්නේ නැහැ කියලා. ඔව් හිත එකඟ වෙන්නේ නැහැ තමයි. කවදාවත් ඔබට ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඔහේ ඉඳගෙන ඉතින් ඉන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? වැඩි වැඩි දවසක් වැඩි වෙලාවක් යන්න කලින් භාවනාව නීරස වෙනවා, එපා කරපු දෙයක් බවට පත් වෙනවා. වැරද්ද ඊට පස්සේ චෝදනා කරනවා භාවනාවේ තමයි වැරද්ද කියලා. වැරද්ද තියෙන්නේ ඔබේ. භාවනාවේ නෙමෙයි. ඔබ ඒකට දෙන්න ඕනේ වටපිටාව පරිසරය හදලා දීලා නැහැ. ඕක එකක්. හිත විසිරෙන්න බලපාන ලොකුම ප්‍රධානම දේ තමයි වර්තමානයේ ඔන්නෝක සෝෂල් මීඩියා වලින් අයින් වෙන්න. අනිවාර්යෙන් ඔබට භාවනාව දියුණු කරන්න ඕන නම් ඔබ හදාගෙන තියෙන සියලුම සෝෂල් මීඩියා account වලින් ඔබට අයින් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔබට මේක කරන්න බෑ. ඊළඟ එක ඊළඟට හිත එකඟ කරගන්න බැරි හිත විසිරෙන්න බලපාන ඊළඟ ප්‍රධාන දේ තමයි සමහරු සමහරුන්ගේ ජීවිතවල ප්‍රධාන විශාල බලවත් බරපතල ගැටලු ප්‍රශ්න තියාගෙන තමයි භාවනා කරන්න එන්නේ. එහෙම වුණොත් ඔබ භාවනා කරන්න ඉඳගත්තා කියලා ඔබේ හිත එකඟ කරගන්න ලේසි නෑ. මොකද නොවිසඳුණු ප්‍රශ්න ටිකක් බරපතල නොවිසඳුණු ප්‍රශ්න ටිකක් ඔළුවේ තියාගෙන තමයි ඔබ භාවනා කරන්න ඇවිල්ලා තියෙන්නේ. බරපතල ඒවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ පරයන්කයට යද්දී මේක චෙක් කරගන්න හරි ලේසියි. පරයන්කයට යද්දී නිතර නිතර එකම එකම කාරණයක් සම්බන්ධයෙන් සිතුවිලි ඔලුවට ඇවිල්ලා වද දෙනවා නම් එහෙනම් තේරුම් ගන්න ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා ඔබට ඔබ ඒකට උත්තරයක් හොයලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් භාවනා කරන එක වහාම නවත්තලා ඒ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා උත්තරේ හොයලා දී හොයලා තියලා එන්න. එහෙම නැතුව මේක හරියන්නේ නැහැ. හැබැයි මෙතන තව දෙයක් තියෙනවා. සමහර අවස්ථාවන්වලදී අපිට භාවනා කරන්න කලින් අපේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න වෙන්නේ නැහැ. අන්න එතකොට ඔබට අභියෝගයක් තියෙනවා. එතකොට කරන්න තියෙන්නේ ප්‍රශ්න විසඳෙනකන් කියලා භාවනා කරන එක නවත්තන එක නෙමෙයි. ඔබ භාවනාවට යන්න. ගිහිල්ලා ඒ ඔබේ ඔබ ඒ ප්‍රශ්නයකට මැදි වෙලා ඔබේ මනසේ හදාගෙන තියෙන ඔක්කොම ප්‍රශ්න ටික ඇත්තටම ඇත්තටම අවංකව බැලුවොත් ඔබේම ආකල්පවල ප්‍රශ්නයක් නිසා තමයි අපිට ප්‍රශ්න එන්නේ. අපේම ආකල්පවල තියෙන අවුලක් නිසා, අඩුවක් නිසා, වැරද්දක් නිසා. ඉතින් පරයන්කයට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ ඒ එන එන සිතුවිලි වලට සතිමත් වෙලා ඒ සිතුවිලි සිතුවිලි අතහරින කලාව ඔබට ඉගෙනගෙන තිබුණොත් ඔබට තේරෙනවා නම් ඒ මොන විදිහේ බරපතල ප්‍රශ්නයක් නිසා වුණත් එන ඕනම සිතුවිල්ලක් එක ගනුදෙනු කිරීමේ කලාව මම කලින් ඕනතරම් වීඩියෝ වල ඉගෙන කියලා තියෙනවා. හැඟීම් සහ ආවේග එක කොහොමද ගනුදෙනු කරන්නේ කියලා. ඒ වගේ හැකියාවක් තියෙනවා නම් ප්‍රශ්න කොහොම තිබ්බත් ඔබට ඇවිල්ලා ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. අර ටිකක් කඩතොළු සහිත කැඩුණු පාරක වාහනයක් යනවා වගේ තමයි. නමුත් යන්න පුළුවන්. යම් කිසි දුරකට එහෙම ගිහිල්ලා සමහර වෙලාවට ඒ ඈම හරහාම අර ප්‍රශ්නේ ඇත්තරම ප්‍රශ්නෙකුත් නෙමෙයි කියන දැනට ඔබට වැටහිම එන්න ඉඩ කඩ තියෙනවා. ආන් ඒ වගේ ඔබට නොවිසඳුණු ප්‍රශ්න තියෙනවා නම් විසඳලා එන්න. භාවනා කරන්න කලින් විසඳ ගන්න බැරි වුණොත් භාවනාවේදී ඒ අභියෝගය බාර ගන්න. ඒ සිතුවිලි, ඒ හැඟීම් වලට ඊටාම සියුම් තීක්ෂණ එල්ල කළ යුතු අවදි මනසකින් සතිමත් බව පවත්වාන සතිමත් වෙන්න මේ හැඟීම් හා ආවේගවලට ඒ හරහා ඒ සිතුවිලි අතහරින්න ඔබට හැකියාව ලැබෙනවා. එතකොටත් ඔබට මේක निराකරණය කරගෙන මේ ගැටලුවට උත්තරයක් හොයාගෙන ඔබට හිත මූලික අරමුණත් එක්ක යාලු කරලා තියාගන්න පුළුවන් හැකියාව හැදෙනවා. ඒක එකක්. ආයෙත් සිතුවිලි වැඩි වෙන්න හිත නොසන්සුන් වෙන්න හිත අරමුණේ එකඟ කරගන්න ඒකාග්‍ර කරගන්න බැරි වෙන්න සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුවත් අපේ හිත ඇවිස්සෙන වෙලාවල් තියෙනවා. සමහර දවස් තියෙනවා හේතුව හෙව්වට හොයාගන්නත් බෑ වගේ පේන්නෙත් නෑ පැහැදිලි හේතුවක්. ඒ වුණාට හිතේ මොකක්දෝ ඇවිස්සිල්ලක් තියෙනවා. ඔබ එහෙම දැන් එහෙම එහෙම දේවල් පරයන්ක භාවනාව මේ භාවනාව පරයන්ක සක්මන් වශයෙන් කරන කෙනෙක් නම් ඔබට එහෙම අත්දැකීම් ලැබිලා ඇති. එතකොට ඔබට භාවනා කරන්නත් ඕනි. භාවනා කරන්නත් ඕනි නිසා මේ ඇති වෙලා තියෙන தত্ত্বය අයින් කරගන්නත් ඔබට ලොකු හදිස්සියක් එනවා වෙන්න පුළුවන්. එතකොට ඔබට කරන්න මොකද්ද කියලා හිතා ගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. භාවනා කරන්නත් ඕනි. ඒ වුණාට හිතත් ඇවිසිලා මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ කියලා. ඒ වෙලාවට ඔබට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. පරයන්කයට යන්න නවත්තන්න එපා. ඒ ඇවිස්සලා තියෙන හේතුවක් නැතුව හිතා ගන්න බැරුව තියෙන ඇවිස්සිල්ල දිහා පූර්ණ අවධානයෙන් ටික වෙලාවක් බලන් ඉන්න. සමහර විට ඔබට හේතුව පේන්නත් පුළුවන්. මොකද හිතේ නොසන්සුන්කම ඇවිස්සිල්ල නිසා ඔබට හේතුව නොපෙනෙනවා වෙන්නත් පුළුවන්. හේතුව සියුම් කාරණයක් වුණොත් ඇවිස්සිල්ල හරහානේ අපි බලන්නේ. එතකොට හේතුව හොයාගන්නත් බෑ. ඒ නිසා පරයන්කේදී ඒ ඇවිස්සිල්ලට සතිමත් වෙන්න. ඒ ඇවිස්සිල්ල දිහා ඉවසීමෙන් බලාගෙන ඉන්න. උත්තර හොයන්න ඕනි කියලා හැඟීමකින් නෙමෙයි. මේ දැන් ඔබට වර්තමානයේ මූණ දෙන්න වෙලා තියෙන්නේ ඔබේ මනස පවතින ඇවිස්සීමක. ඒක ඇවිස්සීමක් බව දැනගෙන ඒකට සතිමත් වෙන්න. ඒක පහ වෙලා යන්න පුළුවන්. සමහර විට ඔබට ඒ ඇවිස්සීමට හේතු හොයාගන්නත් පුළුවන්. එතකොට හේතුවට උත්තර දෙන්නත් හරිම ලේසියි. ඉතින් මතක තියාගන්න මේකත් ඔබ මේ ආත්ම පරිේශනේ අපි මේ නිවන් දකින්න යනවා කියන්නේ මම කවුද කියලා අඳුන ගන්න එකක්. ආත්ම පරිේශනයක්. මේක තමයි ආර්ය පරිේශනය. ඒ ආර්ය පරිේශනය එක පියවරක් පියවර කිහිපයක් ඔබට ඉස්සරහට යන්න පුළුවන්. ඒම හිත නොසන්සුන් වෙලා ඉන්න වෙලාවකදී උනත් සතිමත් වුණොත්. හිතන්න එපා මගේ හිත කැළඹිලා තියෙන්නේ, ඇවිස්සලා තියෙන්නේ, හිතා ගන්න බෑ භාවනාව කැඩෙනවනි කියලා නෑ කැඩෙන්නේ නෑ. ඒ ඔබ හිතුවට භාවනාව කැඩෙන්නේ නැහැ. ඔබට කරන්න තියෙන එකම එක දෙයයි සතිය සතිය තියෙනවා කියලා විශ්වාසයි නම් මොනතරම් කලබගෑනියක් වුණත් ඒ ගැන වද වෙන්න එපා. ඔබ ඉස්සරහට තමයි යන්නේ. ඉතින් ඔය වගේ තැන්වලදී මේ ඇතුළත කතාවක් සිද්ධ වෙනවා. ඔය හේතුවක් නැති විදිහට මනස ඇවිස්සෙන තැන්වල මමත් එක්ක තව එක්කෙනෙක් අස්සේ කතා කරනවා ඉන්නේ. මම වගේ තව එක්කෙනෙක් ඉන්න සමහර දෙතුන් දෙනෙක් ඉඳගෙන එක එක කතා කියනවා එක එක ඔපිනියන් දෙනවා. අපි කියන්නේ එකට ඇතුළත කතාව chat mind එක inner voice එක. ඔහොම කියනවා. ඔහොම එකක් තියෙනවා. ඔය ඔය තියෙන්නේ වචී සංස්කාරයේ සියුම් පැතිකඩක්. ඒ ඒ ඇතුළත එක්කෙනෙක් කතා කරන. ඉතින් ඒකත් ඇත්තම සංසිඳෙන්න ඕනේ. ඒකත් නැති වෙන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ එකම දෙයයි සතිමත් වීම හරහා විතරමයි. ඒ කතාව දිහා පූර්ණ අවධානයෙන් බලා සිටීම හරහා විතරමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබේ මනසේ ඇතුළත කතාවෙන් බේරගන්න. ඒ ඇතුලේ කෑ ගහන, දඟලන, ගාලගෝට්ටියක් දාන එක්කෙනෙක් ඉන්නනේ කතා කරන. එයාගේ ඒ ඒ ගොදුරෙන් ගැලවෙන්න එක් තියෙන එකම උත්තරෙත් සතිමත් වීම විතරමයි. ඔබට තියෙන්නේ ඒකත් ඔබ දැනගන්න ඒකත් සිහියෙන් දැකිය යුතු සතිමත් යුතු අවදි අවදි විය යුතු තවත් එක කරුණක් විතරයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ ඇතුළත කතාව chat mind එක සංසිඳුණු මොහොතක තමයි භාවනාව ඉස්සරහට යන්නේ. ඒක තියෙද්දි ඉස්සරහට යන්නේ කයි වාරුවගා කියෝ කියෝ ඉන්නව ඇතුළේ එක්කෙනෙක්. ඉතින් මතක තියාගන්න කාගේ හරි ওই chat mind එක ඇතුළේ ඔය කරන කතා කෙරිල්ල තව කෙනෙක් කෑ ගහන එක වැඩි කියන්නේ ඔබ නිහතමානීව අවංකව බාර ගන්න ඔබ ඔලුවට දාගන්න දේවල් වැඩි දවසේ. එක එක කුණු ගොඩවල් දාගන්නවා වැඩි වුණාම ඔය ඇතුළත කතාව වැඩි වෙනවා. අන්න ඒ නිසා තමයි අපි අර කියන්නේ ඔබට නිතිපතා භාවනා කරන්න අවශ්‍ය නම් ඔබට භාවනාව දියුණු කරගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් අර බාහිරින් කුණු දාගන්න එක නවත්තන්න වෙනවා. මේ හිතන්න එපා මේ අපි අසුචි වලක බැහැලා ඉඳන් සුද්ධවන්තය වෙන කෑ ගහලා වැඩක් නැහැ නේ. අසුචි වලක නම් බැහැලා ඉන්නේ. ඉතින් පිරිසිදු අසුචි වලේ ඉඳගෙනම කොච්චර නෑවත් වැඩක් නෑනේ. ගෑවෙන්නේ මේවා. එහෙනම් ඔබට සිද්ධ වෙනවා ඒ නාල වැඩක් නෑ අසුචි වලේ ඉඳගෙන. එකකින් ඉසලා ගොඩ එන්න ගාගෙන හරි. ඊට පස්සේ තමයි අපිට මේක සුද්ධ කරන්න පුළුවන් ක්‍රියාපිළිවෙලට යන්න පුළුවන්. ඉතින් ඔබ මේ ලෝකෙම තියෙන කුණු කන්දල් හොය හොයා හොය හොයා හොය හොයා ඔළුවට දාගෙන භාවනා කරලා ඒකාග්‍ර මනසක් ඉල්ලනවා නම් හිත සමාධි කරගන්න හිතනවා නම් භාවනා කරන එක පැත්තක දාලා වෙන වැඩක් බලා ගන්න. වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. හිතන්න එපා ඒක ලේසියෙන් වෙයි කියලා. ඒකට විශාල කැපකිරීමක් ඔබට කරන්න සිද්ධ වෙනවා. මට මතකයි අපි ওই බුරුමේ ඉන්න කාලේ එහෙ එහෙ භාවනා යෝගීන්ට මේ ඉන්ටර්නැෂනල් ඉන්ටර්නේශනලි eh, වැඩසටහම් පවත්වන තැනක්. එතකොට ලෝකේ විවිධ රටවල් වලින් යෝගීන් එතෙන්ට එනවා. එතකොට සමහර අය තනියෙනුත් එනවා, සමහර අය තව පිරිසත් එක්කත් එනවා. පිරිස එකට එකතු වෙලත් එනවා. එතකොට එහෙ තියෙන නීතියක් තමයි බරපතලම නීතියක්. තමන් එක්ක, තමන්ගේ රටෙන්, තමන්ගේ යාළුවෙක් වුණත්, හිතවතෙක් එක්ක වුණත් ආවත් රිට්‍රීට් එකේ ගත කරන කාලය ඇතුළත ඒ කෙනෙක් එක්කවත් කතා කරන්න බෑ. කතා කරලා අහු වුණොත් ඒගොල්ලෝ දෙතුන් වතාවක් අවවාද කරනවා. එහෙම නැතුනොත් ඒගොල්ලෝ බරපතල තීරණයකට එන්න එනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ යෝගී භාවනා මධ්‍යස්ථානෙ ඉවත් කරන්න ඉඩ තියෙනවා. ආ ඒගොල්ලෝ ගැන සැලකිලිමත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ තමන්ගේ හිතවතා එක්ක කතා කරන්න ගියත් ඒක බලපානවා අර එක දිගට කරගෙන යන වැඩේට. එනිසා ඒගොල්ලෝ අපිට දෙන්න ඕනි සියලුම පහසුකම් ටික අපිට සපයලා තියෙනවා. අපිට යමක් කතා කරනවා නම් අපිට කර්මස්ථානාචාර්යවරයෙක් ඉන්නවා. කර්මස්ථානාචාර්යයට කියන්න පුළුවන් අපිට තියෙන ඕනම ගැටලුවක්. එහෙම නැත්නම් හැම භාවනා ශාලාවකම ඉන්චාර්ජ් විදිහට භාවනා ශාලාවක් බාරව භික්ෂුවක් ඉන්නවා ගොඩක් වෙලාවට ඒ භික්ෂුවට දැනුවත් කරන්න පුළුවන් අපිට තියෙන අපහසුතාවය. එහෙම නැත්නම් කාර්යාලය හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ එහෙම ලේසියෙම යන්න දෙන්නේ නැහැ කාර්යාලයට. ඉතින් ඒ නිසා කතා කරන්න දෙන්නේ නැහැ. කිසි ලෙසකින්වත් කතා කරන්න බෑ අනවශ්‍ය පොත්පත් ගේන්න බෑ ඒව කියවන්න බෑ වෙන දේශනාවලට සවන් දෙන්න බෑ එහි හැම දවසකම ධර්ම දේශනාවක් පවත්වන යෝගීන්ට කර්මස්ථානාචාර්යවරයෙක් ඒකට විතරයි අපිට සවන් දෙන්න පුළුවන් එහෙම නැතුව අනවශ්‍ය දේවල් ඔලුවට දාගත්තොත් අර කරගෙන යන වැඩේ හොද හොද මඩේ දානවා වගේ වැඩක් වෙනවා. ඒ නිසා කතා කරන්න දෙන්නෙම නැහැ. ඉතින් මම මෙතනදී දෙයක් මතක් කරනවා. ওই සමහර අය එහෙම කතා නොකර ඉන්න එකටත් අපි හිතමු මේ එකට පිරිසක් එක්ක ගිහිල්ලා කතා නොකර අපි අපේ පාඩුවේ වැඩක් කරගන්නකොට ඒකටත් දොස් කියන අය තමයි අපේ රටේ ඉන්නේ. අපි භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා එතන තියෙන නීති වලට ගරු කරගෙන එහෙම නීතියක් දාලා තියෙන්නේ අපිට අපේ මනසට මේක බලපාන හින්දා කියලා ඒගොල්ලෝ දන්න හින්දානේ නීතියක් දාන්නේ. ඒකට ගරු කරගෙන ඒකට යටත් වෙලා ඉන්නකොට සමහර ලංකා යෝගීන් ඉන්නවා ඒකට දොස් කියනවා මේ කතා නොකර ඉන්නවා කියලා. කතා කරන්නේ නැහැ. ඔහොමත් කතා නොකර ඉන්න ඕනේද භාවනා කරනවා කියලා. භාවනා කරන්න නෙමෙයි ඒ කියන්නේ ඒගොල්ලෝ ගිහින් තියෙන්නේ. වෙන මොකක් හරි වැඩකට. අන්න එහෙම ලෝකයක් අපේ රටේ ඉන්නේ. මේ හරියට ස්ථානික තියෙන නීතියකට යට වෙලා කටයුතු කරද්දී ඒකටත් දොස් කියන අය, ඒකටත් තරහ වෙන අය, ඒකටත් චෝදනා කරන අය, ඒකටත් අභූත චෝදනා කරන මිනිසුන්ගේ භාවනාවක් දියුණු වෙන්නේ නැහැ. හිතා ගන්නකෝ ඒගොල්ලන්ගේ මනස තියෙන තැන. අය 아무තෙන් දෙයක් ඕනේ නැහැ. එයාගේ මනස පවතින විදිහ හිතා ගන්න පුළුවන් නේ. භාවනාවක් අධ්‍යාත්මයක් දියුණු කරගන්න එහෙම එකක් නෑ. එහෙම උමනාවක් ඇතුව නෙමෙයි මේ වැඩේ කරන්නේ. හිතන්න එපා එයාගේ භාවනාව දියුණු වෙයි කියලා. මේ හිත හදනවා කියන එක ඔබ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මේක මානුෂීය මනුෂ්‍යත්වය කියන මානුෂීය ගති වලින් නාවන්න ඕනේ. ඒ කියන්නේ මනස වටා අපේ ජීවිතේ වටා අපේ අධ්‍යාත්මය වටා වටා මනුෂ්‍යත්වය මානුෂීය ගති වලින් වට කරගත්තු තැනක තමයි අධ්‍යාත්මය හරියටම දියුණු වෙන්නේ. එහෙම නැතුව මේක දියුණු වෙන්නේ ඉතින් ඒ ඒ ඒක හොඳට මතක තියාගන්න. ඔබේ මනස නොසන්සුන් වෙන හේතු ටික ඔබමයි හදාගන්නේ. ඒ හේතු ටිකට උත්තර හොයන්න නැතුව භාවනා කළා වැඩක් නැහැ. ඒ වගේම තව සමහර අවස්ථා තියෙනවා මනස නොසන්සුන් වෙන. මනස අපි මේ ප්‍රතිපදාව කියන්නේ මේ ප්‍රැක්ටිකලි භාවනාව කරගෙන යද්දිම අපි සාමාන්‍යයෙන් අහලා තියෙනනේ මේ මනසම මායя කියලා. හිතන්න එපා අපිට නිවන් දකින්න ඕන වුණාට මේ විඥාණය අපිට නිවන් දකින්න ඉඩ දෙයි කියලා. නෑ අපිට මේ දාන ඔක්කොම උගුල් ටික දාන්නේ විඥාණයමයි. හිතමයි දාන්නේ. අපි ඒවට තමයි අහුවෙන්නේ. ඉතින් අපි මේ ඉස්සරහට යද්දී භාවනාව බුහුණු වෙවියදී සමහර අවස්ථාවලදී මේ විඥාණයම මනස ස්වභාවයෙන් අවුස්සනවා. ඒ ඇවිස්සිල්ල එන්නේ ගොඩක් වෙලාවට යම්කිසි යථාර්ථයක් දකින්න තියෙන අවස්ථාව වහලා දාන්න. අපිට අපිට භාවනාවේ යම් දියුණුවක් භාවනාව යම් ස්ටේජ් එකක් භාවනාව යම් තැනකට මනස යන්න ඕන මෙන්න තියෙද්දි මනස අවුස්සනවා. ඒක වෙන්නේ මනස හරහම. ඒක වෙන්නේ මනසම මායя කියන්නේ ඒකයි. මනසම මේ විඥානය කැමති නැහැ අපි වෙතනට යනවට. ඉතින් එයාම කොහෙන් හරි උගුල් දානවා. එතකොට මේ අවස්ථාවේදී ගැඹුරු අත්දැකීමක් විඳ ගන්න තියෙන අවස්ථාව වහන්නත් සමහර වෙලාවට අපේ මනසම ටක් ගාලා ඇවිස්සලා එනවා. ආන්න ඒ වගේ තැන්වලදී යෝගාවචර දැන් මේ වෙනකම්ම යෝගාවචරය බොහොම සාමකාමී වැඩේ කරගෙන ගියා මේ එකපාරට ඇවිස්සුනේ ඇයි කියලා යෝගාවචරයට ඒ වෙනකොට ඒ සම්බන්ධ සුතමේ ඥාණය තිබුණ නැත්නම් ගුරුවරයෙක් හිටියේ නැත්නම් එයා ඒක වරද්ද ගන්නවා. එයා හිතනවා සමහරවිට මගේ සිල් බිඳිලා වෙන්නේ නැති මේ එකපාරට ඇවිස්සුනේ ඇයි මට මෙහෙම උනේ බාහිර පරිසරයේ ප්‍රශ්නයක් වෙන්නේ නැති කෑමේ ප්‍රශ්නයක් වෙන්නේ නැති හොම මල විකාර හිතලා අර කරගෙන යන වැඩේ නවත්ත ගන්නවා. ඒ නිසායි අපි කියන්නේ අපිට මේ වැඩේ කරගෙන යන්න පළපුරුදු කර්මස්ථානාචාර්යවරයෙක් ඕනේ. පළපුරුදු කියන්නේ මම දැන් මේ ඉන තත්ත්වයට වැඩිය දශමයක් හරි ඉහළින් ඉන්නවා කියලා විශ්වාසයි නම් අන්න එයාගෙන් උපදෙස් ගන්න. එයාගෙන් උපදෙස් අරගෙන එයාගෙන් වැඩේ කරගෙන යද්දී අපේ මනස ඒ ගුරුවරයාට වැඩිය එහාට දියුණු වුණොත් ගුරුවරයා දක්ෂ වුණොත් ගුරුවරයාටත් පුළුවන් වැඩේ කරන්න. එහෙම නැත්නම් අපිට සුදුසු ගුරුවරයෙක් ලැබෙනවා. ඒක තමයි විශ්ව නියාමය. ඒක තමයි සබාධහමේ ස්වභාවය. ඒ නිසා මිනිසුන්ට විශ්වාස නැහැ. මිනිසු මොකද්දෝ මේ ධර්මය කියලා වෙන මොකද්දෝ මේ අපබ්‍රංශ ටිකක් මේ ඔළුවේ දාගෙන ඉන්නේ. ඒ නිසා තමයි මිනිසුන්ට මෙච්චර සුන්දර විදිහට මේ වැඩේ කරගන්න අවස්ථාව දෙදිත් කරන්න බැරි. ඒ නිසා Tamanට දැනට හමු වෙලා තියෙන සත්පුරුෂයා එක්ක මේ ගනුදෙනුව කරගෙන යන්න. එතකොට ඒ සත්පුරුෂයා දක්ෂයි නම් ඒ සත්පුරුෂයාට පුළුවන් ඉස්සරහට යන උපදෙස් දෙන්න අපිට ගැළපෙන්නේ නැත්නම් මේ විශ්වයේ විසින් සබාධම විසින් ඒ මනසේ ස්වභාවය විසින් ඊට වඩා දක්ෂ ගුරුරෙක් අපිට ලං කරලා දෙනවා කොහෙන් හරි. ඒක ඒක ඒක ධර්මතාවයක්. ඒක සිද්ධ වෙනවා. ඔන්න ඔය වගේ තැන්වල තමයි ඔය මිනිස්සු කියන්නේ ධර්මයේ අපි ධර්මයේ හිටියොත් ධර්මයේ විසින් අපව ආරක්ෂා කරනවා කියන්නේ ඔන්න ඔහම එකක්. එහෙම නැතුව මේ අපල උපද්‍රව වලින් වළක්වන එකක් නෙමෙයි. ඔන්න ඔතනට තමයි හරියට මේක එන්නේ. ඔය වගේ තැන්වලදී. ඉතින් ඒ නිසා ඔබ දැන් ඉන්න තැන ඉඳන් ඉන්න ගුරුවරයෙක් යටතේ වැඩේ කරගෙන යන්න සුදුසු විදියට පාර කැපෙනවා. ඒකට අවංක නිහතමානීකම ඕනේ. එතකොට ගුරුවරයා කියා දෙනවා මේ ඇවිස්සිල්ල ඇයි ආවේ කියලා. ගුරුවරයාට වාර්තා කරොත් හරියට ගුරුවරයාට තේරෙනවා මෙයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතනදී ගොඩාක් වෙලාවට මේ වගේ තත්වයකින් ගොඩක් යෝගීන් පැනලා දුවනවා. බයේ යනවා මේක දමලා ගහලා අයින් වෙනවා මේක වැඩක් නෑ අපි මොකද යෝගාවචරය ගොඩක් වෙලාවට හිතාගෙනත් යන්නේ මේ භාවනා කරනවා කියන්නේ හරි සපාන් එකේ අනේ හොඳට ඊටාම ස්මූති සුමුදුව මට සිලිටුව හරි සාමකාමීව හොඳ විදිහට භාවනාවක් කරනවා කියලා හිතාගෙන ඉන්නේ භාවනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක ඇවිස්සෙනවා ආය සංසුන් වෙනවා ඇවිස්සෙනවා සංසුන් වෙනවා හැම එකක්. ඉතින් අර මේක සංසුන්වම යා යුතුයි කියන තැන ඉඳගෙන භාවනා කරන යෝගාවචරය පොඩි හරිය විසිල්ලක් වෙච්ච ගමන් එයා කලබල වෙනවා. බය දුවනවා මේ භාවනාව වැරදි වෙන්නේ නැති. මේ ගුරුවරයාට වැරදිලා තියෙන්නේ මම වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ. ඔන්න ඔය අමන කමට වැටෙනවා. ඔබට කවමදාවත් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔබ මොන මොන ගුරුවරයාගෙන් මොන කර්මස්ථානයකින් විපස්සනාවට බැස්සත් ඔබට යන්න තියෙන්නේ මේ පාරේ තමයි. මේ මේ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඔබට ඒක වෙන්නේ මොකද්ද කියලා තේරුම් නැති වුණොත් හැම තැනකින්ම පැන පැන යන්න තමයි තියෙන්නේ. කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරයාගේ උපදෙස් ඇතුව ඔබට මෙතනදි කරන්න තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ ඇති වුණු සංසුන්කමට, නොසන්සුන්කමට, ඇවිස්සිල්ලට, කලබලයට ඊටාම මනසින් සමීප වෙලා. මනසින් ඊටාම සමීප වෙලා ඒ දිහා සතිමත්ව බලන් ඉන්න විතරයි තියෙන්නේ. අවදියෙන් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඒක වැඩි වෙලා යන්න කලින් පහ වෙලා යනවා හරියට. පැහැදිලි අහස අහස තියෙද්දි එක පාරට කුණාටුවක් ඇවිල්ලා වලාකුළු ඇවිල්ලා වැහි වලාකුළු ඇවිල්ලා ඒක වැහෙනවා වැහුණට පස්සේ අපිට පැහැදිලි ආස පේන්නේ ටික වෙලාවකින් ලොකු හුළඟක් ඇවිල්ලා හරි මොන ක්‍රමෙන් හරි මේ වලාකුළු ටික ඈත්ම ඇතුනහම අපිට රහස පැහැදිලිව පේනවා වගේ මේ මනසේ කලබගෑනියෙන් ආවරණය වුණු අර ගැඹුරු අත්දැකීම ගැඹුරු తত্ত্বය ඔබට ටිකෙන් ටික ඉස්මතු වෙන්න පටන් ගන්නවා මනසේ මේ ස්වභාවය දිය වෙලා යන්න පටන් ගන්නවත් එක්කම. ඒක සිද්ධ වෙන්නේ ඒ කෙරෙහි අවදි කරගත් මනසකින්. හයාගත් මනසකින්. ඇස් හයාගෙන පූර්ණ අවධානයකින් පූර්ණ අවධියකින් සතිමත් වේ දිහා බලන් හිටියොත් තමයි මේක එන්නේ. ඉතින් මේක තේරුම් ගන්න මේ කෙරේ විශ්වාසයෙන් මේ වැඩේ කරන්න තමන්ට සුතමේ ඥානය තියෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් වෙන වෙන සුතමේ ඥානය නෙමෙයි මේ ගැන සුතමේ ඥානය තියෙන්න ඕනේ ඒ වගේම හොඳ ගුරුවරයෙක් ඉන්නවා එහෙම වුණොත් ඔන්න ඔබට ඔය අභියෝගියත් අභියෝගය හරහත් යන්න පුළුවන්. ඉතින් හැම දවසකම මම ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න හිතාගෙන ආවත් වෙලාව යනවා එකක් විස්තර කරද්දී අදත් විනාඩි 20ත් ඉක්මවා ගියන් ඉතින් මනසේ නොසන්සුන්කම සිතුවිලි අධික බව සිත ඒකාග්‍ර කරගන්න බැරිකම ගැන තමයි අද කතා කරේ අදට මේ ඇති කියලා හිතනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් තව ප්‍රශ්නයක් හෝ දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඒ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. තෙරුවන් සරණයි